සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස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 අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ භගවතු අපිම පරිනිබ්බායිස්සාමි යාව මේ බික්කු නසාවකා භවිසංති වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්ම දරා ධම්මානුධම්ම පටිපන්නා සාමීචි පටිපන්නා අනුධම්ම චාරිනෝ සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික් කිසං සංති දේසෙස් සම්ති පඤ්ඤපෙස් සම්ති පට්ඨපෙස් සම්ති විචරිස් සම්ති විභජිස් සම්ති උත්ථානි කරිස් සම්ති උප්පන්නං පරප්පවාදං සහ ධම්මේන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දේසෙසන්තිති ඓතිහාසික මහරගම නාවින්න රාජමහා විහාරාධීශවර පේ නායක මාහිමි පාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපා නැම දවසරයි සදා පූජනීය වූ අනිකුත් ගෞරවනීය මහා සංඝරත්නයෙන් දවසරයි ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්නතුනේ පින්වතියනි ඊ타ම ධර්ම ගෞරවයෙන් මේ සංසාර දුකෙන් නිදහස් වීමේ බලවත් වූ බලාපොරොත්තුවෙන්ම ආරම්භ වෙන දේශනා මාලාවක සමාරම්භක දේශනාව අපේ පින්වත් කමානී මායාදුන්න වෛද්‍යතුමිය අපේ හේමක මහත්මයා ආදී කල්යාණ මිත්‍ර සත්පුරුෂ පිරිස තමන්ටත් සිත සදා ගනිමින් බොහෝ දිනාටත් සිත සදන්ඩ මේ දේශනා මාලාව ආරම්භ කරන්නට යෙදෙන්නේ. පින්නතුනේ අපිට මේ ලෝකේ කරන්න පුළුවන් සංග්‍රහ දෙකක් තියෙනවා. අංගුත්තර නිකායේ දහම් කරුණු දෙකක් පිළිබඳව දේශනා ඇතුළත් දුක නිපාතේ මේ බව විස්තර කරනවා. එකක් තමයි පින්නතුනේ මේ ලෝකේ කරන්න පුළුවන් ආමිසයෙන් සංග්‍රහයක්. ආමිසයෙන් සංග්‍රහයක් කියලා කිව්වම වතුර වීදුරුවක ඉඳලා පින්නතුනේ මහ මෙරක් තරම් දේවල් උනත් දෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඒ හැම දෙයකින්ම අපි යම් සැපයක් තව කෙනෙකුට හදලා දෙනවා නම් ඒ සැපය පින්නතුනේ පෙරලෙන්න අනිත් පැත්තට වැඩි වෙලාවක් යන්නේ උදාහරණයකට මේ ලෝකේ ප්‍රණීතම ආහාරයක් විත්නම් ඒ ප්‍රණීතම ආහාරය අගනාම ආහාරය රන් තැටියක තියලා රත්තරන් හැඳිගෑරප්පු වලින් කන්න දුන්නොත් කෙනෙකුට ආමිෂ සංග්‍රහයක් හැටියට. ඒ තැනත්තා පළවෙනි පිඩ කනතුරා ඒ කියන්නේ පළවෙනි පිඩ කන්න කලින් මොන තරම්නම් දැවෙන රත් වෙන ආසාවකින්ද බලාගෙන ඉන්නේ මේක දිහා බලන්න. හැබැයි කන පිඩක් පිඩක් ගානේ පින්නතුනේ බත්පත ඉවර වෙලා ආහාර ඉවර වෙලා දැන් ඇති කියන තැනක් අපිට එනවා. ඊට පස්සේ එයා කැමැතිම කෑම එක කියලා අපි එයාට ඒ කෑම එකේ ඉතිරි ටික බලෙන් කැවුවොත් මොකක් වෙයිද? රන් තැටියේ රන් හැන්දෙන් ගෑරුපුවෙන් කෑවත් එතන ඉඳලා පින්නතුනේ ඒ එක පිටක් පිටක් ගානේ උපදින්නේ දුක. අනික් කාරණේ තමයි එහෙම ආහාරයක් ගත්තම තිබුණු කුසගින්න නිවිලා යනවා. පින්නතුනේ කුසගින්න නිවන්න නම් රංගෑරුප්පුවෙන් කන්න ඕනේ නැහැ. රන් තැටියෙන් කන්න ඕනක මොකුත් නැහැ. කුසගින්න නිවෙන්න නම් පින්නතුනේ ඕනෑම කටුක ආහාරයකින් ඒක කරගන්න පුළුවන්. බඩගින්නේ වුණත් එහෙනම් ප්‍රනීත දේ හොයන්නේ ඇයි? අපිට බඩ පිරුණට මදි. අපිට හිත පුරව ගන්න ඕනකමක් තියෙනවා. එහෙනම් තේරුම් ගන්න පින්නතුනේ ඒ කෑම එක කෑවා කියලා අපේ රස තෘෂ්ණාව කියන එක සහමුලින්ම නැති වෙයිද? ඒක වෙන්නේත් නැහැ. අනික් කාරණේ තමයි එහෙම ආහාර වේලක් අරගෙන කුසගින්න නිවා ගත්තම කියමුකෝ. එහෙම ආහාර වේලක් පින්නතුනේ රාත්‍රියකට අපි ගත්තොත් එහෙම. මිනිස්සු සාමාන්‍යයෙන් හොඳටම කන්නේ රැට නේද? මිනිස්සු ටිකක් වැඩියෙන් හොඳට පිළිවෙලකට කන්නේ රැට ඇත්තටම. ඒක නිසානේ විකාල භෝජනේ නවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට සමහර ස්වාමීන් වහන්සේලා කිව්වේ අනේ භාග්‍යතුන් වහන්සේ මිනිස්සු හොඳටම කන්නේ ගෙවල් වල රැයට. රැයට පින්නපාත වැඩියොත් තමයි උදේට දහවලට වඩා ප්‍රණීතවට ලැබෙන්නේ කිව්වා. ඒකේ අම්මැත්තක් තියෙනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් රාත්‍රියට තමයි හොඳටම ආහාර ගන්නෙ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඊට පස්සේ නිදි. නිදි කියන්නේ මොකද්ද? නිନ୍ଦ ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි නිନ୍ଦ කියලා කියන්නේ ආත්ම භාවයේ වඳකමයි කිව්වා. මෙන්න මේ වචන හොඳට අපි මතක තියාගන්න ඕනේ. මේවෙන් තමයි අපේ ජීවිත වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. මහණෙනි නිନ୍ଦ කියලා කියන්නේ ලබාගත්තු ආත්ම භාවයේ වඳවීම කිව්වා. ඒ කියන්නේ වැඩෙන්නේ නැහැ පින්නතුන එතනින් එහා පැත්තේ. ඒකයි මේ ශාසන ප්‍රතිපදාවේදී జాగරියානු යෝගය එහෙමත් නැත්නම් නිදි වර්ජිත භාවය කියන එක පින්වත්නි අත්‍යවශ්‍ය කාරණයක්. දැන් එතකොට හිතලා බලන්න පින්වත්නි රාත්‍රියකට එහෙම ප්‍රණීත ආහාරයක් ගත්තොත් එහෙම එහෙමම නිදා ගන්නවා අපි මොකුත් දන්නේ එළි වෙනකොට පින්නතුනේ අර පිරිච්ච බඩ ආපහු වාරයක් ගින්නකින් ඇවිලෙනවද නැද්ද? ආපහු ගින්නකින් ඇවිලෙනවා. ගින්න නිවලා නිදාගත්තේ නිදාගෙන අවදි වෙනකොට ඒ බඩ ඇතුලේම ආයෙ ගින්නක්ද නැද්ද? ආයෙ ගින්නක්. ඒ ගින්න මොනතරම් ගින්නක්ද කියලා බැලුවොත් අමතක කරන්න එපා. ඒ බඩේ හිස් බව හැදෙන්නේ පෙරදා රාත්‍රියේ රන් තැටියේ රන් හැන්දෙන් කාපු බත් ටික අපේ পায়ට පාගන්නවත් පිළිකුල් සහගත අසුචියක් බවට පෙරලලා ඒ නිසා මේ ආමිසයෙන් කරන සත්කාරය ආමිසයෙන් කරන සංග්‍රහය එපා කියනව නෙමෙයි ඒක පින්වත් ඊටාම తాවකාලික ආස්වාදය තමයි සත්වයට හදලා දෙන්නේ. නමුත් පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යමෙක් සිව්පද ගාතාවකින් හෝ ධර්මයෙන් අනුග්‍රහයක් කරනවා නම් ඒ අනුග්‍රහය සියලු ආමිස අනුග්‍රහයන්ට වඩා සත්කාරයන්ට වඩා සංග්‍රහයන්ට වඩා අග්‍රයි කියලා. ඒ නිසා පින්නතුනේ මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ අතර ඇති මේ ආත්ම භාවයේම සෝවාන් ඵලයටපත් වෙන්න තරම් වාසනා ගුණ පිරිච්ච උත්මයෝ. මේ බණාහන ඔබ අතර ඉන්න පුළුවන් සකු르දාගාමි ඵලයටපත් වෙන්න තරම් වාසනාගුණ පිරිච්ච අය මේ ආදී වශයෙන් ශාසනය තුල යම් ඵලයක් ලබන්න පුළුවන් මට්ටමටම වාසනාගුණ සසර එකතු කරගෙන ආපුවයි මෙතන ඇති හැබැයි නෙළුමක් විකසිත වෙන්නේ පින්නතුනේ ඒ නෙළුමට සූර්යෝදය ලැබුණොත් හිරු කිරණක් වැටුණොත් අන්න ඒ වගේ තමයි මේ උභාතර කොච්චරනම් යද්ද පිපෙන්ට වෙරදරන නෙළුම් අන්න ඒ නෙළුම් වලට ධම්මානුපස්සනා දේශනා මාලාව හිරු කරනක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා ඊටාම වැදගත් කාටත් සුවදායක මහානීය පින්කම් රාශියක් මේ ආරම්භ වෙන්නේ. මේ දේශනා මාලාව ආරම්භ වෙන අද දවසේදී ප්‍රාර්ථනාවක් තබනවා. මේ උත්තම වූ සත්ක්‍රියාව වෙනුවෙන් දායකත්වයේ මූලිකත්වයේ දරන්නා වූ සත්පුරුෂ උතුමන්ටත් ධර්ම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණේ කරන සියලුම සදහැවතුන්ටත් ඉක්මන් භවයකදීම මේ සියලු සංසාර දුක් නිමා කරගෙන ශාන්ත නිවනින් සුවපත් වෙන්නට වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාව මේ වෙලාවේදී සිද්ධ කරනවා. පින්වතුනි මේ ලෝකයේ ඇතැම් විටක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. උන්වහන්සේලා ඊටාම දීර්ඝ ආයුෂයක් මේ ලෝකේ වින්දනය කරනවා. ඇතැම් බුදුරජාණන් වහන්සේලා අවුරුදු 30000ක් මේ ලෝක ධාතුවේ වැඩ හිටියා. ඇතැම් බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ අවුරුදු 40000ක් වැඩ හිටියා. ඇතැම් බුදුරජාණන් වහන්සේලා අවුරුදු 80000 90000 මේ ලෝකේ වැඩ හිටියා. උදාහරණයකට මංගල කියන බුදුරජාණන් වහන්සේ අවුරුදු 90000ක් වැඩ ඉඳපු බුදුරජාණන් වහන්සේ නමක්. මේ බුදුරජාණන් වහන්සේලාට කියනවා දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා කියලා. මේ දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල උන්වහන්සේලා පින්නතුනේ ධර්මයක් දේශනා කරන්නේ ඇතැම් විටකදී අවුරුදු 6කට 7කට සැරයක්. තවත් පිටකදී උන්වහන්සේලා ධර්මයේ දේශනා කරනවා මාස 6කට සැරයක් විතර. එතකොට මාස 6කට ගනිමුකෝ අපි කෙටි කාලය නිසා මාස 6කට සැරයක් ධර්මයක් දේශනා කරනවා නම් ඒ බුදුරජාණන් වහන්සේලා වරක් දේශනාවක් කරලා ඉතින් පටන් මාස 6ක කාලයක් උන්වහන්සේලාට විවේක සුවයෙන් වැඩ හින්දද නැද්ද තියෙන්නේ විවේක සුවයෙන් වැඩ ඉන්නයි. එතකොට උන්වහන්සේලා විවේක සුවයෙන් වැඩ ඉන්නවා කියන්නේ දැන් අපි විවේකයට මොකද කරන්න කියලා හුත් සමහර විටකදී බොහෝ දෙනෙක් විවේකයට කරන්නෙත් පින්වත්නි සසරට බර වෙන දේද සසරින් එතරට බර වෙන දේද ඈ සසරට බර වෙන දේ එතකොට විවේක නැති වෙලාවට මොනවද කරන්නේ විවේක නැති වෙලාවට කාර්යබහුල වෙලාවට සසරට බර දේද සසරින් එතරට බර දෙද? ඒක සාදුකාරය කොහෙද දෙන්නේ? සාදුකාරය දෙන්නේ සසරින් එතර පැත්තට. මතක තියාගන්න පින්වත්නි අපිට යම් විවේකයක් එනවනම් ඒ විවේකයේ තුල උත්සාහවන්ත වෙන්න ඕන මොකද්ද? සසරින් කෙලවර වෙන්න, ඈතර වෙන්න ක්‍රමයක් හොයන්න. ඒකට පෙර වීරිය වඩන්න. ඉතින් උන්වහන්සේලා පින්වත්නි බුද්ධාදී උතුමන් වහන්සේලා විඳින විවේක සුවේ තමයි පින්නත්නි සමාපatti සුවයෙන් වැඩ ඉන්නවා කියලා කියන්නේ. උන්වහන්සේලා ඒ තුල තමන් වහන්සේලා ලත් විමුක්ති සුවය මෙලවම විඳිනවා පින්නත්නි. උන්වහන්සේලා මාස 6කට සැරයක් ධර්මයේ දේශනා කරලා ඉතිරි කාලයක් විවේකීව වැඩ ඉන්නකොට අපි සරණ ගිය අපේ ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය අවුරුදු කීයද පින්නතුනේ? බුද්ධ ජීවිතය අවුරුදු 45යි. ඒ අවුරුදු 45 ඇතුලේ අපි සරණ ගිය අපේ භාග්‍යවතුන් වහන්සේත් මාස 6කට සැරයක් එහෙම ධර්ම දේශනා කළා නම් ඉතිරි කාලයේ විවේකීව වැඩ හිටියා නම් අද අපිට දේශනා කීයක් ඉතුරු වෙයි කියලාද හිතන්නේ එහෙනම් අපිට ඉතුරු වෙන්නේ දේශනා දේශනානුවයි මම මේ කියන්නේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා වගේම අපේ භාග්‍යවතුන් වහන්සේත් මාස 6ක සැරයක් ධර්ම දේශනා කරලා විවේකයෙන් වැඩ හිටියානම් අද වෙනකොට අපිට ඉතුරු වෙන පින්වත්නි දේශනා 90යි. උන්වහන්සේ විවේක ගන්නව නම් පින්වත්නි විවේක ගන්න ඕන ඕන තරම්. මොකද ওই දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලා තැම් විටකදී පින්වත්නි දුෂ්කර ක්‍රියා කරලා තියෙන මාස ගානයි. හැබැයි අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පුරා අවුරුදු 6ක් පින්නතුනේ මේ උන්වහන්සේ කළ දුෂ්කර ක්‍රියාව පිළිබඳව උන්වහන්සේගෙම මුවින් දේශනා කළ දේශනාව තියෙනවා මහා සීහනාද කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒ පිළිබඳ විස්තර ඊටාම දීර්ඝයි. හැබැයි මේ දුෂ්කර ක්‍රියා කරලා මේ තරම් පීඩාවින්දී මේ ජීවිතයේ උන්වහන්සේ පෙර ගිහි කාලයේ තුල දුක් විඳලා හුරු කෙනෙක් නෙමෙයි. උපන්දා ඉඳන් කටු බව හුරු කෙනෙකුට නම් දුකක් විඳිනවා කියන එක තවත් එක් දෙයක් විතරයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අංගුත්තර නිකායේ සුකුමාල කියන සූත්‍රයේදී දේශනා කරන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ සුකුමාලෝ පරම සුකුමාලෝ. භාග්‍යතුන් වහන්සේ එක්පසකින් බලනකොට බුද්ධ සුකුමාලයි අනෙක් පැත්තෙන් බලනකොට උන්වහන්සේ ශාස්ත්‍රීය සුකුමාලයි. උන්වහන්සේ මොනතරම් සැපවිඳු පුත්තමයන් වහන්සේ නමද කිව්වොත් සිද්ධාර්ථ කුමරුන් හැටියට උපතලද භවයේ සුකුමාල කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා මම අතිශයින්ම සිව්මැලි අතිශයින්ම සිව්මැලි වෙනත් වෙනත් මහ ධන කුවේරයන්ගේ නිවාසවල දැසිදස් කම්කරුවන්ට නිවුඩු හාලේ බත් කාඩි හොදි එක දෙනකොට මගේ ගෙදර දැසිදස් කම්කරුවන්ට දුන්නේ ඇල්හාලේ බත් මස් ව්‍යංජන එක්ක කිව්වා. දැසිදස්කම් කරුවන්ට දෙන්නේ ඇල්හාලේ බත් මස් ව්‍යංජන සමග නම් සිද්ධාර්ථ මහබෝධිසත්වයන් වහන්සේ කොහොම ආහාරයක් අනුභව කරලා වැඩ හිටියද කියලා පින්නතුනේ අපිට හිතා ගන්න බෑ. ඒ තරම් පින්නතුනේ සැප විඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහණෙනි කසී රටේ වියපු කසී සලුවක් හැරුණකොට වෙනත් කිසිම සලුවක් කුමාර අවදියේ මගේ ඇඟේ දවටිලා නැහැ. දරපු තරමක් දැරුවෙම කසී රටේ කසීසලු. දොර ජනෙලකට යමක් දවටලා තිබුණා නම් ඇඳකට යම් මැතිරිල්ලක් දමලා තිබුණා නම් ඒ සියල්ල පවා කසී රටේ කසීසලු. ඒ විතරක් නෙවෙයි මහණෙනි මාගේ කුමාරාවදියේ පියමහ රජුරෝ මට සතර පෙරනිමිති නොදක්වා ආරක්ෂා කරගන්න දරපු වෙහෙස පුදුමයි. තරමක් ළමා කාලෙට එනකොට කරුණු දන්න පුරෝහිතයන් ගෙන්නලා සුද්ධෝදන රජතුමා අහනවා පුරෝහිතවරුනි කුමාර අවදියේ පිරිමි දරුවෝ වැඩියෙන්ම කැමති කුමන ක්‍රීඩාවක් කරන්නද පුරෝහිතයෝ කියනවා මහරජුරුවන් වහන්සේ කුමාර අවදියේ වැඩියෙන්ම කැමති කුමාරවරු ජල ක්‍රීඩා කරන්න. එහෙමද? එහෙනම් මාගේ පුත් කුමාරයාණන්ට තියෙන ඉහළම සම්පත් වලින් නාන පොකුණක් හදන්න කිව්වා. නාන තොටුපළක් හදන්නකෝ මේ කියන්නේ අද කාලේ නම් ස්විමින් pool එකක්. එහෙම එකක් හදන්න කියලා රාජපුරුෂයන්ට නියෝග කරලා මෙන්න මේ සිටිවිල්ල දැක්කා දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවලා කියනවා දිව්‍ය පුත්‍රය මහ බෝධිසත්වයන් වහන්සේට ජල ක්‍රීඩා කරන්න පිය මහ රජුරෝ තොටුපලක් හදන්නයි යන්නේ තටාකයක් හදන්නයි සූදානම. පින මුහුකුරාගිය බලවත් පින් ඇතිවන් උත්තමේකට සුදුසු වෙන්නේ මනුෂ්‍ය සම්පත් නෙවෙයි පරිභෝගයට. දිව්‍ය සම්පත්තියත් මදිය වැනි උත්තමේකුගේ පරිභෝගයකට. ඒ නිසා දිව්‍ය පුත්‍රය අද රාත්‍රියේ මහබෝධිසත්වයන් වහන්සේගේ පරිහරණයට සුදුසු පරිද්දෙන් නාන තොටුපලක් මවන්න කිව්වා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රය අහනවා දේවයන් වහන්සේ කොහොමද මවන්න ඕනේ? හිතෙන් පටන් පින්නතුනේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විස්තර කළා ඒ පොකුණ එහෙමත් නැතිනම් ඒ තටාකය මවන්න ඕන ක්‍රමය. සප්ත රත්න වලින් වටපවුරු බඳින්න කිව්වා. පතුලට මුතු සහ පබළු අතුරන්න කිව්වා. යම් තැනක තියෙනවා නම් රත්‍රන් බඳුන් එය හැඩ කරන්න කිව්වා රිදි වලින්. දීර්ඝ විස්තරයක් පින්නතුනේ තනූ පොකුණ පිළිබඳවම තියෙනවා. මේ තටාකයෙන් ස්නානය කරලා යම් පුවරුවකට ගොඩ වෙනවද? ඒ පුවරුව හැදුවා කියන්නේ පින්නතුනේ මුතු සහ පබළු වලින්. හැම වෙලාවකම පස්පියුම් පිරීලා සුවඳ පැනින් පිරිච්ච තටාකයක්. එක රාත්‍රී අවසන් වෙනකොට දිව්‍ය පුත්‍රයා මේක මැව්වා. පහුවදා තටාකේ හදන්න පුරෝහිතය ඇතුළු රාජපුරුෂයෝ යනකොට කොහෙන් හැදුනද මොනවා වුණාද දන්නේ හැබැයි ජීවිත කාලේ දැකලා නැති තොටුපළක් තටාකයක් උද්‍යානීයම විලා පින පින්වතුනේ ඒකයි මේ පින කියන්නේ කල්ප වෘක්ෂයක් වගේ හිතන්න විතරයි පතන්න විතරයි තියෙන්නේ සිතිවිලි දකින සියල්ලෝ පින්නතුනේ ඒ පිනට අනුග්‍රහ කරනවා දැන් රාජපුරුෂෝ මේක බලලා ගිහිල්ලා රජ්ජුරුවන්න කිව්වා මහරජ්ජුරුවන් වහන්සේ හදන්න දෙයක් නැහැ තටාකයක් හැදිලා තියෙනවා. මේකනම් නියතයි. මිනිස්සෙකුට හදන්න පුළුවන් එකක් නන් නෙවෙයි මේක. මේ උත්තම පුත්‍රවනේ පිනට මේක දෙවියොම වැව්වා වෙන්න ඕනේ. සුද්ධෝදන මහරජතුමා වහාම පිට වෙලා ගිහිල්ලා බලලා අප්‍රමාණව සතුටු වුණා මගේ පුත්‍රවන මොන තරම් පුණ්‍යවන්තද මොනතරම් පුණ්‍යවන්තද? එතකොට උන්වහන්සේ වෙනුවෙන් ලැබෙන්න පටන් ගත්තේ බුදු බවට පත් වුණාට පස්සේ නෙමෙයි. සම්බුද්ධත්වයට පත් වෙන්න පෙර ඉඳන්ම උන්වහන්සේට මේ මහා පුණ්‍ය භාග්‍ය තිබ්බද නැද්ද? උන්වහන්සේට තිබ්බා. ඇයි පින්නතුනේ? සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි දීපු දේවල් එක භවයක ලැබෙන්න පටන් ගන්නකොට සුළුපටු දෙයක්ද? එක කොතනින් කෙලවර වෙනවද කියලාවත් හිතා ගන්න අමාරුයි පින්නත් නේ. ඉතින් මේ විදිහට පින්නතුනේ නාන තොටුපළවල් හදලා පින්නතුනේ සැප පහසුකම් සලසලා දීලා තිබුණේ. මාලිගා තුනක් හැදුවා. රම්‍ය, සුරම්‍ය, සුභ කියලා. එක මාලිගාවක් පින්නතුනේ මහල් 9කින් යුක්තයි. මේ මහල් 9කින් යුක්ත මාලිගාව ගිම්හාන කාලෙට. මේ ගිම්හාන කාලෙට මේ මාලිගාව හැදුවට පස්සේ පින්වත්නි යම් කිසි විදිහකින් සීතලක් දැනෙනවා නම් මේ සීතල දැනෙන එක නවත්තන්න පින්වත්නි මුළු මහත් මාලිගාව පුරාම දවටලා අතුරලා තිබුණා කියන්නේ ලොම් වලින් හදපු ඇතිරිලිමයි උණුසුම රැඳෙන්න. ඒ විතරක් නෙමෙයි පින්වත්නි මේ සීතල කාලෙට පින්වත්නි ඒ සීතල මැකෙන්න ඕනකම නිසා ඒ ඒ ජනේල ළඟ ඒ ඒ දොරවල් ළඟ පින්නතුනේ ගිනි දන්වලා බඳුන් තැම්පත් කළා සුවඳ තෙල් වලින් යුක්තව කිසිම අවහිරයක් නොවෙන්න. තවත් පින්නතුනේ මාලිගාවක් හැදුවා ඒක මහල් පහකින් යුක්තයි. මේ එකක්වත් මේ පුංචි අපි වාසය කරන වර්ග අඩි 900000 ගේ වගේ නෙමෙයි. මේ එක මාලිගාවක් ඇතුලේ පුරුෂයන්ට පින්වත්නි සේවය කරන්න නැහැ පින්වත්නි. තාම රූමත් දෙවගණන්වදු කාන්තාවන් තමයි කන්‍යාවයන් තමයි පින්නත් උපස්ථානෙට තිබ්බේ ඇයි? මේ ලෞකික ලෝකේ అలවලා තියාගන්න ඕන හින්දා. එහෙම පින්වත්නි සෙනග හිටියා පින්නතුනේ දහස් ගණනක් එක මාලිගාවක් ඇතුලේ. පින්වත්නි ඊළඟට උණුසුම් කාලෙට පින්නතුනේ මොකද කළේ? උණුසුම් කාලෙට සීතල තියෙන්න ඕන නිසා ඊටාම සිනිඳු සළු වලින් තමයි පින්නතුනේ ඇතුළ ආවරණය කළේ. සෑම ජනේලයක් ළඟම සෑම දොරක් ළඟම පින්වතුනේ සුවඳ පැන් පුරවපු දිය බඳුන් තිබ්බා. එන හුළඟට මාලිගාව ඇතුළට සුවඳ පැනින් පිසදාගෙන එන්න. මුළු මාලිගාවම සිසිල් වෙන්න. මේ ඌෂ්ණාධික කාලයේ පින්වතුනේ මේ මහා මන්දිර මේ කොනේ ඉඳලා එහා බලනකොට එළිය පේන්නේ නැහැ. මේ මාලිගය ඇතුලේ උද්‍යාන හදලා නැති දෙයක් නැහැ පින්වතුනේ. යම් විටකදී පින්නතුනේ මේ මාලිගයෙන් පිටත බලනවා කියලා බලනවා නම් මේ මහ පෑවිල්ලේ ග්‍රීෂ්මයේ මහ බෝධිසත්වයන් වහන්සේට පේන්න තිබුණෙම පින්නතුනේ වැස්ස. ජල යන්ත්‍ර ආධාරයෙන් පින්නතුනේ કૃතිම වැහි වස්සවන්න පටන් ගත්තා. වැස්ස නිකන් වහින්නේ මේක ගර්ජනා තියෙන්නත් එපා. ඊටාම තදින් මනවින් වේලපු මීහරක් සම අරගෙන මේ මීහරක් සම පින්වතුනේ මේ මාලිගාවේ ඉහළම මාලයේ ඇදලා ගැට ගහලා තිබුණා. එහෙම ගැට ගහලා පින්වතුනේ යంత్ర සූත්‍ර ආධාරයෙන් පින්වතුනේ මේ මීහරක් සම මතට ගල් පතිත වෙන්න සැලැස්සුවා. එතකොට දවුලක් ගහනවා වගේ මහා හඬක් පින්නුතුනේ මහල් පහක් ඇතුළට එනකොට මොකද වෙන්නේ? දෝංකාර දීලා පින්නුතුනේ ඇතුළේ ඉන්න අයට හෙන්නේ මහා මේඝ ගර්ජනාවක් වගේ. එළිය බලනකොට වැස්ස හඬත් ඇහෙනවා මේක ගර්ජනාවල. මෙන්න මේ විදිහේ අප්‍රමාණ සැප පහසුකම් හදලා තිබුණා. මේ විදිහට සැප පහසුකම් හදපු උත්තමයන් වහන්සේ නමක්. මේ විදිහට සැප පහසුකම් විඳ උත්තමයන් වහන්සේ නමක්. මුළු මහා ජම්බුද්වීපයේ දෙවඟනක් පරදන තරම් රූමත් වෙච්ච යශෝදරාව. එදා උපන් පුත් කුමාරයා මේ හැමදේම අතෑරලා ඇවිල්ලා පින්නතුනේ අවුරුදු 6ක දුෂ්කර ක්‍රියාව මහ පුදුමයි. උන්වහන්සේම දේශනා කරනවා උන්වහන්සේගේ දුෂ්කර ක්‍රියාව පිළිබඳ මහා දීර්ඝ විස්තරයක්. මහණෙනි, පිඩු 10කින් යැපුණු මම පිඩු 9කට ආහාරයේ සීමා කළා. පිඩු 9කින් යැපුණු මම ඊළඟට පිඩු 8කට සීමා වුණා. පිඩු 8කින් යැපුණු මම පිඩු 7කට සීමා වුණා. මෙහෙම ආහාර සීමා කරලා සීමා කරලා අවසානයේ එක පිඩකින් යැපෙන තැනටපත් වුණා. එක පිඩකින් යැපුණු මම මහණෙනි ඒ පිඩ දාතෑරලා ළඟට වැටෙන අතේ දුරට වැටෙන පළපත්‍ර පමණක් ආහාරයට අරගෙන යපුණා. අමතක කරන්න එපා මේ හැම එකක්ම උන්වහන්සේ ඔබ වෙනුවෙන් වින්දා කියලා. මේ හැම එකක්ම උන්වහන්සේ මම වෙනුවෙන් වින්දා. මහණෙනි ආහාර ශුද්ධිය ගැන කියන බ්‍රාහ්මණයෝ ඒ කාලේ මුං ඇට තම්බලා මුං ඇටත් ආහාරයට ගන්නවා. මුං ඇට තම්බලා ඒ වතුරත් පානය කරනවා. නමුත් මහණෙනි ඒ සමයේහි මම එකම එක මුං ඇටයක් ආහාරයට අරගෙන ජීවත් වුණා. මහණෙනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කාලේ මුං ඇට මීට වඩා විශාලයි කියලා. එක මුං ඇටයක් අනුභව කරලා හිටියා කිව්වම නෑ මහණෙනි ඒ කාලෙත් මුං ඇට අද වගේමයි කිව්වා. මහණෙනි තථාගතයන් වහන්සේ එහෙම දුෂ්කර ක්‍රියා කළා. ඊළඟට මහණෙනි ආහාර ශුද්ධිය ගැන පෙන්වන ඇතැම් බ්‍රාහ්මණයෝ තල ආහාරයට ගත්තා. තල තැඹූ වතුරත් ආහාරයට ගත්තා පානය කළා. නමුත් මහණෙනි ඒ සමයේහි මම එකම එක තල ඇටයක් ආහාරය කරගෙන වාසය කළා. මහණෙනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ කාලේ තලයට මීට වඩා හරි විසරයි කියලා. නෑ මහණෙනි ඒ සමයෙහි තලයටය අද ප්‍රමාණයමයි මහණෙනි එසේ දුෂ්කර ක්‍රියා කරන මම මම මේ තාම සැකවින් කියන්නේ එසේ දුෂ්කර ක්‍රියා කරන මම යම් විටකදී කුසాతගාමි කුසాతගාමි කියලා කුසాత ගෑවනම් අහුනේ කුස නෙමෙයි කුඳුනාරටිය යම් විටකදී මහණෙනි මම මගේ ශරීරයේ පිරිමදිනවද ඒ ඒ තැන්වල තියෙන රෝම කූප මුල් කුණු වෙලා බිම හැලෙන්න පටන් ගත්තා. මහණෙනි මගේ දෙනෙත පේන්න තිබ්බේ ගැඹුරු දියවිලක පතුලේ පේන තාරකාවක් වගේ. අහසේ තියෙන තාරකාවක් දියවිලක පේනකොට අහසේ දුරත් විලේ ගැඹුරත් දෙකම එක්ක ගැඹුරට ගිහිල්ලයි පේන්නේ පින්නතුනේ. අන්න ඒ වගේ තමයි මහණෙනි මගේ දෙනෙත පේන්න තිබ්බේ ඒ වගේ. ඒ කියන්නේ දෙනෙත මේ මූණේ ගිලිලයි තිබුණේ. මේ කියන්නේ ඔබත් මමත් සරණ ගිය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන. මහණෙනි ඒ සමයේහි මම මල මූත්‍ර කරන්න නැගිටලා පිට වෙනකොට ඒ මල මූත්‍ර ගොඩේම මුණින් අතට වැටුණා. ඒ මල මූත්‍ර පවා මං ආහාරයට ගත්තා. යම් තැනකදී මේ දුෂ්කර ප්‍රතිපදාවන්ගෙන් සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වම මහණෙනි එහෙම කියන ඇතැම් අය කිරි වර්ගක් පානය කළා. හැබැයි මහණෙනි මම ගවයෙකුගේ ස්වභාවයෙන් මත් දෙකෙන් පාද දෙකෙන් ගව ගාලට යනවා. ගව ගාලට ගිහිල්ලා ගව මූත්‍රය මුවින් බොනවා. ගවයෙකුගේ ස්වභාවයෙන්ම මම ගව ගාලට යනවා. මහණෙනි ගවයාගේ ගොම ටික මම මගේ ආහාරයේ හැටියට ගන්නවා කිව්වා. මේ නැවත කියනවා අපි සරණ ගිය අපේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් කළ දේ. සත්‍ය හොයාගෙන කොතනින්ද මේ සංසාරයෙන් කෙලවර වෙන්නේ කියලා හොයාගෙන ආපු ගමනේ ඔබ මම වෙනුවෙන් කරපු පරිත්‍යාග ගැනයි මේ දේශනා කරන්නේ. මහණෙනි මාගේ පස්චිම මාංශය. ඒ කියන්නේ පසු ප්‍රදේශයේ මාංශය හරියට ඔටුවෙකුගේ ඝාතයක් වගේ. කටු ටික විතරයි. මාංශයක් නැහැ. යම් විටකදී බිම වාඩි වෙනකොට වාඩි වෙන්න මස් නැහැ. ඇටකටු ටික තමයි මහ පොළොවේ වදින්නේ. මහණෙනි එලෙස කැප වුණා එලෙස දුෂ්කර ක්‍රියා කළා ඒ කල දුෂ්කර ක්‍රියාව හැටියට භාග්‍යතුන් වහන්සේ විවේක ගත්තනම් කොහොම විවේක ගන්න ඕනද? අපි ඇවිල්ලා බණක් ගහලා ගියත් පින්නතුනේ පැයක් නිදිනවා. ඒක එහෙම වෙනකොට අවුරුදු 6ක් එසේ දුෂ්කර ක්‍රියා කරපු එකට විවේක ගන්න කොහොම විවේක ගන්න ඕනද? හැබැයි මතක තියාගන්න. එහෙම දුෂ්කර ක්‍රියා කරලවත් පින්නතුනේ උන්වහන්සේ විවේක ගත්තේ නැහැ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලත් උන්වහන්සේ දවසකට සැතපුනේ පැයකුත් විනාඩි 20යි. දැන් මේ අහන්නේ මම උන්වහන්සේ මාස 6කට සැරයක් ධර්මයේ දේශනා කරලා ඉතිරි කාලයේ උන්වහන්සේ විවේක ගත්තනම් අපිට ඉතිරි වෙන්නේ දේශනා 90යි. හැබැයි උන්වහන්සේ ඒ අවුරුදු 45 ඇතුලේ කොච්චර ධර්මස්කන්ධයක් දේශනා කළා කියනවද? 84000ක් අවුරුදු 45ක් ඇතුලේ අපිට මේ 84000ක් කියන එක ඒ තරම් ලොකුවට දැනින්නේ ඒ ඇයි? අද අපිට මේ 84000ක් ධර්මස්කන්ධේම පොත් වහන්සේලා හැටියට එක අල්මාරියකට ගොනු කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවද වෙනකොට? මේ 84000ක් ධර්මස්කන්ධේම අද අපිට එක සංයුක්ත තැටියකට අරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ 84000ක් ධර්මස්කන්ධේම තමන්ගේ ජංගම දුරකතනයට ගන්න පුළුවන් තැනට අදපත් වෙලා තියෙනවා. ඊටාම පුංචි ප්‍රමාණයකට අරගෙන කියන්නේ මෙමරි කාඩ් එකකට මුළු මහත් 84000ක් ධර්මස්කන්ධයේ අටුවාවත් එක්ක පින්නතුන එකතු කරගන්න පුළුවන් කාලයක් අපිට අද උදා වෙලා තියෙනවා. ඒ හින්දා අපිට මේක ලොකුවට දැනෙන්නේ නැහැ. මෙමරි කාඩ් එකක් වගේ පොඩිවට තමයි දැනෙන්නේ. හැබැයි මතක තියාගන්න එක සංයුක්ත තැටියකට මේ 84000ක් ධර්මස්කන්ධයේ ගොනු වෙලා අපේ එක අතකට ගන්න පුළුවන් තරමට ඇඟිලි තුඩෙන් ගන්න පුළුවන් තරමට අපිට ආවට මේ 84000ක් ධර්මස්කන්ධයේ එක සූත්‍රයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සවැත් නුවර ජේතවනාරාමේ නම් ඊළඟ දේශනාව උන්වහන්සේ දේශනා කළේ රජගහ නුවර වේළුවනාරාමේ. ඊළඟ දේශනාව ආරම්භ බැලුවොත් ඒක දේශනා කරලා තියෙන්නේ කුසිනාරාවේ. තව දේශනාවක් අරගෙන බැලුවොත් ඒක දේශනා කරලා තියෙන්නේ පින්නතුනේ ගිජ්ජකූට පර්වතයේ මුදුනේ. තව දේශනාවක් අරගෙන බැලුවොත් එහෙම පින්නතුනේ ඒ දේශනාව කරලා තියෙන්නේ කුඹුරක් අයිනේ උන්වහන්සේ වැඩ ඉඳගෙන. තව දේශනාවක් අරගෙන බැලුවොත් උන්වහන්සේ ඒක දේශනා කරලා තියෙන්නේ දුප්පත් මිනිස්සෙකුගේ පැලට වෙලා. තවත් දේශනාවක් අරගෙන බැලුවොත් එහෙම උන්වහන්සේ ඒක දේශනා කරලා තියෙන්නේ manuss ලෝකෙත් නෙමෙයි. ඒක දේශනා කරලා තියෙන දිව්‍ය ලෝකේ. පින්නතුනේ මේ 84000ක් ධර්මස්කන්ධය එක තැනක එක ධර්මාසනයක වැඩ ඉඳගෙන දේශනා කළා නෙමෙයි. ඒක එහෙමනම් අපි හිතන්න වෙනවා මේ අවුරුදු 45ක කාලය ඇතුලේ 84000ක් ධර්මස්කන්ධයක් අප භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් එවන් ධර්මස්කන්ධයක් කවදා කොතනක මොන වෙලාවේ දේශනා කළාද කියලා දැන් අපි හිතලා බලන්න ඕනේ. එතකොට උන්වහන්සේ ඒක නිසා නේද පින්වතුනේ දවසකට පැයකුත් විනාඩි 20ක් සැතපීලා ඉතිරි මුළු කාල සීමාවම ඔබ අපි මේ සංසාරෙන් ගොඩලන්න පින්වතුනේ ධර්මයේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ පැයකුත් විනාඩි 20ක් සැතපීලා අපිව ගොඩලන්න හදනකොට දැන් අපි බලන්න ඕනේ ගොඩ යන්න ඕනේ අපි කොච්චර වෙලාවක් නිදිද කියලා. හා අපි බනහාහත් නිදි සමහර වෙලාවට. එතකොට හිතන්න මේක ලොකු අනතුරුදායක දෙයක්. මම මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේට තිබුණු උවමනාව අපිට තිබුණා නම් අපි මේ සංසාරේ නෑ මේ වෙනකොට. අපි සංසාරේ පුරාම කළේත් මේක. වැඩ හින්දා බුද්ධ ශාසන පහු කරපු එක. අනේ වැඩනේ. අපිට වැඩ වැඩි. ඔය වැඩ හින්දාම නේද අපි බුද්ධ ශාසන පහු කර කර පහු කර කර පහු කර කර මෙච්චර ආවේ. දැන් මේක ඇබ්බැහියක් වෙලා තියෙන්නේ. ඔය වැඩ පින්නතුනේ අපි සංසාරේ කළෙත් ඕක දැන් කරන්නේ කරන්නේත් ඕක බුද්ධ ශාසනය අතෑරෙන්න කලින් එයින් පිට වැඩ ටික අතෑර ගන්න බලන්න ඕන පින්වත්නි. එතකොට හිතලා බලන්න පින්වත්නි උන්වහන්සේ පැයකුත් විනාඩි 20ක් සැතපීලා මේ ධර්මයේ දේශනා කරනකොට තවත් දෙයක් මේකම හිතන්න වෙනවා. උන්වහන්සේ පැයකුත් විනාඩි 20ක් සැතපුණා නම් උන්වහන්සේට අවුරුදු 25ක් පුරා උපස්ථාන කළ ආනන්ද මහතෙරුන් වහන්සේ කොච්චර වෙලාවක් සැතපෙන්නේ නැද්ද? මොකද සැබෑ උපස්ථායකයෙක් නම් භාග්‍යවතුන් වහන්සේ සැතපෙන්නට පෙර සැතපිලත් බෑනේ. භාග්‍යවතුන් වහන්සේ අවදි වුණාට පස්සේ අවදි වෙලත් බෑ. උන්වහන්සේ සැතපුණාට පසු සැතපෙන්නත් ඕනේ, අවදි වෙන්න පෙර අවදි වෙන්නත් ඕනේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ සැතපෙන්නේ පැයකුත් විනාඩි 20යි. ඊළඟට බලන්න පින්නතුනේ ආනන්ද මහතෙරුන් වහන්සේගේ තිබුණා පුරුද්දක් සෑම රැයකම නව වාරයක් භාග්‍යතුන් වහන්සේගේ කුටිය වටේ වඩිනවා පන්දමක් දල්වගෙන. මොකක් නිසාද? කාරණා දෙකක් නිසා. පළවෙනි කාරණේ තමයි උන්වහන්සේගේ ආරක්ෂාව. දෙවෙනි කාරණේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කළ යුතු වූ සියලු සත්කාර කරලා නැවත නව වාරයක් වඩිනවා ඊට අමතරවත් වෙන්න ඕන දෙයක් තියනවද කියලා බලන්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇර වෙන සිටිවිල්ලක් ආනන්ද මහතෙරුන් වහන්සේට තිබිලා නැහැ. හැබැයි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කියන අපි එහෙමද කියලා බලන්න ඕන දැන්. මේ හැම දේශනාවක්ම අපි අහලා දහම් කරුණ විතරක් දැනගත්තට මදි. ඒ දේශනාව එක්ක අපි අපි දිහා හැරිලා බලලා බලන්න ඕන මේ දේශනාව ඇතුලේ මං කොතනද ඉන්නේ කියලා. එතකොට ආනන්ද මහතෙරුන් වහන්සේ නව වාරයක් විය යුතු දේවල් වලට ඔබෙන් යමක් කරන්න තියනවාද කියලා තව හොයනවා. හැබැයි අපේ සමාජයේ තියෙනවා පින්වත්නි එක වේලක් බුද්ධ පූජාව තියන්න බැරි වෙයි කියලා දවස් 30ම බුද්ධ පූජාව නොතියන තැන්. නැතිද? එහෙම එකක් තියෙනවා. අනේ මග හැරුණොත් පව් සිද්ධ වෙනවා. මග හැරුණොත් එහෙම ඒක හොඳ නැහැ කියලා මේක මහලුකු තර්කයක් නෙවෙයි පින්වත්නි. අපි යම්කිසි මිනිහෙක් gedara නවත්තගෙන පින්වත්ටි කන්න බොන්න දෙනවා. අපිට සමහර විටකදී එක වේලක් අතහැරෙන්න බැරි කමක් නැහැ. පැහැදිලිද? එතකොට ඒ අතහැරිච්ච එකම වේල ලොකු වෙලා කන්න දීපු වේල් ගණන පැත්තකට දානවා නම් ඒ මිනිස්සයා සත්පුරුෂේද අසත්පුරුෂේද? අසත්පුරුෂේක. අපි කියනවා නම් එක වේලක් බැරි වුණහම පව් සිද්ධ වෙනවා කියලා අපි මේ නොකිය කියන්නේ භාග්‍යතුන් වහන්සේ තරම් අසත්පුරුෂයෙක් කියලා නේද? මේ කියමනේ බරපතල කාරණේ ඒක. ඒකෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒ තරම් අසත්පුරුෂයි කියන එකනේ. අනිත් කාරණය එක වේලක් එහෙම කෙනෙකුට කන්න දෙන්න බැරි වුණත් පින්නතුනේ අපි හැමෝම උත්සාහවන්ත වෙනවා ඉක්මනටම ඇවිල්ලා ඉතිරි කෑම වේල සකසලා දෙන්න දහවලට නම් කන්න දෙන්න බැරි වුණේ අනේ දහවලට කන්න දෙන්නත් බැරි වෙච්ච නිසා රාත්‍රියට කන්න ඉක්මනට හදලා දෙන්න ඕන කියලා එහෙම නේද කරන්න ඕන සත්පුරුෂයෝ නම් එහෙනම් භාග්‍යතුන් වහන්සේට එක වේලක් බුද්ධ පූජාවත් අපේ අතින් වැරදුනා නම් අපි කරන්න ඕන මුළු ජීවිත කාලෙම උන්වහන්සේට බුද්ධ පූජාව නොතියා ඉන්න එකද හැකි ඉක්මනින් ඒ වෙලාවට සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යක් උන්වහන්සේ වෙනුවෙන් පූජා කරන එකද සමහර විටකදී අපිට මොනියම් හෝ හේතුවකින් දහවල සම්බුද්ධ පූජාව පවත්ව ගන්න බැරි වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ අපිත් එක්ක අමනාප වෙන්න තරම් උන්වහන්සේ අසත්පුරුෂ නෑ. උන්වහන්සේ අපිට අනුකම්පා කරනවා අප්‍රමාණව. අපි සත්පුරුෂයෝ නම් අපි මොකද කරන්න ඕනේ? දහවල දෙකට නම් gedara ආවේ දැන් දහවල දාණය පුදන්න වෙලාව නෙමෙයි. මට දහවල මගේ භාග්‍යතුන් වහන්සේට දාණය පූජා කරගන්න බැරි වුණා. ඉක්මනටම මොනියම් හෝ පානයක් මගේ දෑතින් හදලා භාග්‍යතුන් වහන්සේට සුවය පිණිස පුදන්න ඕනේ කියලා පූජාවක් පවත්වන්න ඕන නේද? මේ තාම සරල කාරණා පින්වත් මේ. හැබැයි මේ සරලම කාරණා ටික විසඳ ගන්න බැරුව අපි කොයි තරම්නම් කුසල් අතෑරලා තියනවද කියලා පින්වත් බලන්න ඕනේ. දැන් එතකොට ආනන්ද මහතෙරුන් වහන්සේ පින්වත්නි නව වාරයක් එහෙම භාග්‍යතුන් වහන්සේගේ කුටිය වටේ වැඩම කරනවා නම් පින්නතුනේ භාග්‍යවතුන් වහන්සේ සැතපීලා ඉන්න වෙලාවේදී උන්වහන්සේ විශේෂ අවධානයකින් අඩුම තරමේ වාරයක් හෝ දෙවාරයක් කුටිය වටේ වඩින්න ඕනද නැද්ද? ඈ භාග්‍යවතුන් වහන්සේ අවදියෙන් ඉන්න වෙලාවේ නොවැඩියත් උන්වහන්සේ සැතපිච්ච වෙලාවේ හරිනම් වරක් හෝ දෙවාරයක් වඩින්න ඕනේ. ඒක එහෙමනම් ආනන්ද හාමුදුරුව කොච්චර වෙලාවක් සැතපීලාද? පින්නතුනේ දේශනාවේ කියනවා ආනන්ද මහතෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිලියේ දොර ළඟමයි වැඩ හිටියේ. ඇයි කියලා හුවොත් එහෙම අග්‍ර උපස්ථායක পদවිය ලැබෙන දාම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද කියලා දෙපාරක් මගේ නම කියලා කතා කරන්න වුණොත් ඒ උපස්ථායක කමින් ඇති වැඩක් නැහැ. එක වරක් මගේ නම කියනකොට භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න මං ළඟ ඉන්න ඕනේ. ඒ නිසා එකවරක් නම කියනකොට ඇහෙන මානයේ භාග්‍යතුන් වහන්සේගේ ගඳ කිලියේ දොර ළඟ තමයි ආනන්ද මහතෙරුන් වහන්සේ වැඩ හිටියේ. හැබැයි උපස්ථාන කළ අවුරුදු 25 පුරා එකම එක දවසක්වත් එකම එක තප්පරයක්වත් ආනන්ද මහතෙරුන් වහන්සේ පින්නතුනේ සැතපීලා නැහැ කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. අවුරුදු 25ක් දවස් දෙකක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ ජීවිතේ කරගත්තු ශ්‍රාවකෙක් හැබැයි බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 25ක් අතපය පිරිමැද මැද ඉස්සරහට පස්සට යමින් මුළු මහත් ධර්මස්කන්ධයත් දරාගෙන අපිට ඒක දායාද කරමින් අවුරුදු 25ම නිින්දක් නැතිව ගන්ධකිලියේ දොර ළඟ වැඩ ඉඳමින් භාග්‍යතුන් වහන්සේ ආරක්ෂා කළ ආනන්ද මහතෙරුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ නමක් අපේ පන්සලකවත් අද වෙනකොට නැහැ. කොහොමටත් මේ ලෝකේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කෙලෙහි ගුණ දන්න කෙලෙහි ගුණ දැනගෙන සලකන මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි ඒ නිසාද ඒවං මේසුතං කියලා අපි පටන් ගත්තට හැම සූත්‍රේම පින්නතුනේ ඒ පද පෙළ හරි අපිට උරුම කරපු ආනන්ද හාමුදුරුව අපේ ජීවිත වලින් කොච්චර ඈත් වෙලාද කියලා ආයෙ ආයෙ බලන්න ඕනේ. අදටත් මේ ධර්මයෙන් සැනසෙන්නේ ආනන්ද මහතෙරුන් වහන්සේ හිඳමයි ඒවා කෘතවේදීභාවයේ පිහිටගෙන අපි අනුස්මරණය කරන්න ඕන පින්වත්නි. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේත් ආනන්ද මහතෙරුන් වහන්සේත් ගැන මේ කාරණා ටික කිව්වේ මම භාග්‍යතුන් වහන්සේ ඒසා විශාල කැපකිරීමක් පින්නතුනේ අපි වෙනුවෙන් කරලා තියෙනවා. යම් කිසි කෙනෙක් එලෙස අවබෝධ කරගෙන එලෙස netට නිදි නැතිව දේශනා කළ ඒ තථාගත ධර්මයට කීකරු නොවුනොත් ඒ තථාගත ධර්මය ඇතුලේ උන්වහන්සේගේ ශ්‍රාවකේ කියන කෙනෙක් ශික්ෂණයක් ඇති කරගත්තේ නැත්නම් පින්වත්නි භාග්‍යතුන් වහන්සේට ඒ ණය ගෙවන්නේ කොහොමද අපි? ඒක බරපතල කාරණයක් පින්වත්නි. ඒ ණය ගෙවන එක අපිට වෙන බාහිර දේවල් වලින් කරන්න කරන්න බෑ. දැන් අපේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවානේ පින්වත්නි ශාසනය රකින්න ඕනේ ශාසනය රකින්න ඕනේ ශාසනය රකින්න ඕනේ කියලා නේ එහෙම එකක් තියෙනවනේ. මොකද්ද ශාසනය කියන්නේ කියලා අහුවොත්? රකින්න කලින් රකින්න හදන්නේ මොකද්ද කියලා දැනගන්න ඉපේ. මොකද්ද ශාසනය කියලා අහුවොත් එහෙම ඔය රකින්න හදන අපි ඒක දන්නේ නැහැ පින්නොත්නි. ඇත්තටම ශාසනය කියලා කියන්නේ එක පැත්තකින් බලපුවාම මේ එක ශාසනයක් නෙවෙයි සියලු බුදුරජාණන් වහන්සේලාගේම ශාසනය මොකද්ද? සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං. ඕක නේද සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශාසනේ. දැන් ශාසනේ රකින්න කියලා අපි මොකද්ද කරන්නේ මේ ලෝකේ දැන්? අපි කරන්නේ පින්වත්නි විශාල වලාකුළු බැම්ම බඳින එක. තිබුණ තොරණ පෙරලලා ඊට වඩා ලොකු තොරණක් බඳින එක. මේක අපේ පොදබිම සංවර්ධනය කිරීම මිසක ශාසනය ආරක්ෂා කිරීම නෙමෙයි. මේ ප්‍රකාශයත් එක්කන් මත ගැටුම් ඇති වේවි. නමුත් හිතලා බලන්න විමසීමෙන් සැබවින්ම ශාසනය ආරක්ෂා කිරීම කියලා කියන්නේ අන් කවරක්වත් නෙමෙයි. අර සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනාව ඇතුලේ ශ්‍රාවක ප්‍රජාව හික්මීම නේද? සියලු පව් නොකර ඉන්න එකයි නොපමාව කුසල් වඩන එකයි තමන්ගේ හිත හදාගන්න එකයි. මේක තමයි ශාසනය රකින්නයි කියන්නේ. තවත් පරිද්දකින් මේක කිව්වොත් අන් කවරක්වත් නෙමෙයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වර පිරිස බුද්ධ වචනය තුල හික්මීමෙන් කටයුතු කරනවා නම් ශාසනය ආරක්ෂා කිරීම කියන්නේ ඒක. එහෙනම් යම්කිසි එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේ එපායයි දේශනා කළ එකක් කරනවා කියලා කියන්නේ මතක තියාගන්න ඔහු ශාසනයට අතුරුකමක් කළාද නැද්ද? ශාසනයට හතුරුකමක් හතුරුකමක් කළා. බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා එපායයි සම්මත කරපු කාරණා දෙකක් කළා කියන්නේ ඔහු හතුරුකම් දෙකක් කළා කියන එකමයි. දැන් මේක ඔබ මේ කාරණේ ගලපන්නකො මට මේ දේශනාවට මම වැඩම කළා නම් හිස් රැවුල් හොඳටම වවාගෙන. තාම සරල මතුපිට කාරණයක්. හොඳටම හිස රැවුල වවාගෙන මම වැඩම කළා නම් මගෙත් හිස රැවුල වැවෙනවනේ. එහෙම වවාගෙන ඔබ අතරින් වැඩියානම් ඔබේ හිත පැහැදෙයිද? පැහැදුණු හිත අපැහැදෙයිද? ওই දෙකෙන් මොකද වෙන්නේ? ඒකාන්තයෙන් පැහැදුණු හිත අපැහැදෙනවා. එහෙනම් පින්වත්නි, ඊටාම ස්වල්ප කාරණයක් මේක හිස රැවුල මුඩු කරනවා කියන එක පින්නතුනේ ඊටාම සරල විනාඩි 15කින් වගේ කරගන්න පුළුවන් වැඩක්. එක රේසර් එකකින් කරගන්න පුළුවන් වැඩක්. එක රේසර් එකකින් විනාඩි 10කින් කරන්න පුළුවන් ඒ එක කටයුත්ත නොකොලොත් එහෙම මේ ශාසනයේ පැහැදිච්ච කී දෙනෙක්ගේ පැහැදීම නැති වෙනවද? පැහැදුණු අයගේ පැහැදීම වෙනසුවා නම් යම් කිසි කෙනෙක් පින්වත් හතුරුකම කළාද නැද්ද ශාසනයට? සතුරුකම කළා. මම මේ එකක් ගැන විතරයි කිව්වේ. අපි හැමෝම සැබවින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ නම් මේ ශාසනය සුරක්ෂිත කරනවා නම් වැදගත්ම දේ තමයි පින්වත්නි මේ ශාසනයේ නියැලෙන ඔබ අපි හැමෝම පිළිවෙත් ගරුක වෙන්න ඕනේ. ඒක අවශ්‍යයෙන්ම වෙන්න ඕන දෙයක්. පිළිවෙත් ගරුක වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දිහා බලලා වෙනත් කෙනෙකුට හිතන්න පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසකයෙක් මෙහෙමනම් ඒ භාග්‍යතුන් වහන්සේ කොහොම ඇද්ද කියලා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය උපාසිකාවක් මෙහෙමනම් ඒ භාග්‍යතුන් වහන්සේ කොහොම ඇද්ද කියලා අපි තුලින් බුදුන් දකින්න පුළුවන් වෙන්න ඕන මිනිස්සුන්ට. පැහැදිලිද? මතක තියාගන්න. ඔබ තුල බුදුන් දකින්න ඉන්නව පිරිසක්. ඒක හොඳට තේරුම් ගන්න. ඔබම විමසලා බලන්න ඕන ඔබ තුලින් තවත් කෙනෙකුට බුදුන් දකින්න පුළුවන්ද? මම අර ඉහත කිව්ව පර්යායෙන් කොහොමද? බුදුන් සරණ ගිය ශ්‍රාවකෙක් මෙහෙමනම් ඒ භාග්‍යතුන් වහන්සේ කොහොම ඇද්ද? ඒ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා සරණ යන්න තරම් බලවත් කැමැත්තක් ඇති වෙන්න ඕනද නැද්ද? ඒක නේද ඇති වුනේ ධර්මාශෝක මහතිරාජ්‍යයට. ධර්මාශෝකත් නෙමෙයි ඡණ්ඩාශෝක. ඡණ්ඩාශෝක කියනකොට කාලිංගය යටත් කරන්න මොනතරම් පිරිසක් විනාශ කළාද? ඒකේ බරපතලම කාරණය සහෝදරයෝ 99ක් මැරුවා. පිටස්තරය නම් ඕන තරම්ම මැරුව හැකි කියලා කිව්ව හැකිනේ. සහෝදරයෝම 99ක් මරන්න තරම් ඡණ්ඩ වූ අශෝක එවන් ඡණ්ඩයේ සැනසුනේ අවුරුදු 7ක බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙකින්ද. බුදුරජාණන් වහන්සේගේම ශ්‍රාවකයෙකින්ද. බණ කියලා නෙමේ වඩින විලාසෙන්. ඡණ්ඩාශෝක රජුරුවන්ගේ හැරවුම තියෙන එතන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ගමන් විලාසය. හිතන්න බලන්න මම ඒකයි කියන්නේ අපි තුලින් බුදුන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව තමයි රජමාලිගයට වැඩම කරවන්නේ. සුදුසු ආසනයක වැඩ ඉන්න කිව්ව ගමන් අවුරුදු 7යි. දීපත් චක්‍රවර්ති වූ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ සිංහාසනයේ ඉඳගත්තේ. දැන් අද නම් පින්නතුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රියවත් ආසනෙන් නැගිටිනවනේ. එතකොට අවුරුදු 7ක සාමණේරයන් වහන්සේ නමකට ඇති වෙලා තියෙන අභීතභාවය බලන්නකො මේ ශාසනය තුල. මේ ශාසනය එහෙම එකක්. මේ ශාසනය එහෙම එකක්. මේකට කියන්නේ අරහත් දජේ කියලා. මේක දරාගෙන අපි නැමෙනවා නම් නැමෙන්නේ ගුණයට මිසක බලයට නෙමෙයි. අපි නැවෙන්නේ ගුණයට. බලයට ගිහි ලෝකේ නැමෙනව ඇති. හැබැයි අපි බුදුරජාණන් වහන්සේගේ පුත්තු. අපි බලයට නැමෙන්නේ නැහැ. අපි ධනයට නැමෙන්නෙත් නැහැ. හැබැයි සත්පුරුෂ උත්තම ගුණය සීලය දකිනකොට නම් අපි පායට පෑගෙන දූවිල්ල වගේ යටත් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. සාමීචි පටිපන්න ගුණ පින්වතුනේ අවුරුදු 7 නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වැඩ සිටියේ චණ්ඩාශෝක රජුරුවන්ගේ සිංහාසනයේ ඊළඟ දමණය වුණේ එතන. පළවෙනි වාරේ වඩින විලාසෙන් දෙවනි වාරේ චණ්ඩාශෝක රජුරෝ බැලුවා මේ අවුරුදු 7යි. වැඩ ඉන්න කිව්ව ගමන් වැඩ ඉඳගත්තේ මගේ සිංහාසනේ එච්චර බලපුලුවන් කාරයිද්ද මේ. හිතන්න බලන්න ඕක වෙන කෙනෙක් කළා නම් පින්වත් නී කඳ ඔලුව වෙන් වෙනවද නැද්ද සැනින්. හැබැයි බලන්න দমনය කරපු හැටි. ඒ වෙලාවේ කල්පනා කරනවා රජුරෝ හැබැයි ඒ කාලේ රජවරු මොලේ තිබිලා තියෙනවා ටිකක් කල්පනා කරන්න. මෙහෙම ඉඳගත්තේ නිකන් නම් වෙන්න බෑ කියලා. පින්වත්නි එහෙම කල්පලා කරලා රජ්ජුරුව අහනවා ඔබ වහන්සේ දන්න ධර්මයක් තියෙනවා නම් මට දේශනා කරන්න. දැන් සිංහාසනයේ අවුරුදු 7 සාමණේරයන් වහන්සේ වැඩ ඉඳගෙන රජ්ජුරුවන්ට දන්න එකම ගාතාවයි කිව්වේ විස්තර කරන්න දන්නේ ඒ කිව්ව ගාථා රත්නියත් බලන්නකො පුදුම ගාථා රත්නයක් නේ. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මී යන්ති යේ පමත්තා යතා මතා බලන්නකෝ අප්‍රමාදෝ අමත පදං අප්‍රමාදය කියලා කියන්නේ අමෘත පදයක් පමාදෝ මච්චුනෝ පදං පමා වුණා කියන්නේ මැරුණා කියන එකමයි අප්‍රමත්තා නමීයන්ති අප්‍රමාදී වෙච්චාය මැරුණත් නොමැරුණා වගේ හැබැයි ඒ පමත්තා යතා මතා පමා වෙච්ච මිනිසු හිටියත් හිටියත් මැරුණා වගේ කිව්වා එතන නේද චණ්ඩාශෝක 84000ක් විහෙර විහාර කරවපු ධර්මාශෝක බවට පත් වෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය හොබවපු පුත්තු. උන්වහන්සේගේ ගමන් විලාසයෙන්ම බුදුන් දැක්ක ධර්මාශෝක රජතුමා උන්වහන්සේ තුලින් මේකට ඕන තරම් නිදසුන් දේශනාවේ තියෙනවා. බුද්ධ කාලයේ සිද්ධ වෙච්ච ඕන තරම් දේශනාවන් බණ පොතේ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ වේවා මම වේවා පින්නතුනේ ශාසනේ රකින්නවා කියලා එකක් කරනවා නම් අපිට කරන්න තියෙන පළවෙනි දේ තමයි තමන්ව රැකගන්න එක. තමන්ව රැකගන්නට බැරි කිසිම කෙනෙකුට මේ ශාසනය ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න බෑ. ශාසනයේ රැකීම කියලා කියන්නේ ධර්ම විනය ඇතුලේ තමන්ව රැක ගැනීමමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළ මේ විදිහට අවබෝධ කළ මේ ධර්මයේ තුල ඇතැම් විටකදී උන්වහන්සේ දේශනා කළා මහණෙනි අතීතයේ සිටි භික්ෂූන් මම අතිශයින්ම සතුටටපත් කළා කියලා. මහණෙනි අතීතයේ භික්ෂුන් වහන්සේලා මාව සතුටු කළා අතිශයින්ම සතුටු කළා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඉන් පසු ශ්‍රාවකයන් පිළිබඳව යම්කිසි වෙහෙසකර බවක් තිබිලා තියෙනවා. මුල් ශ්‍රාවකයන් ගැන භාග්‍යතුන් වහන්සේ අතිශයින්ම සතුටු වුණා. ඉගෙන එතනින් පස්සේ ශ්‍රාවකයෝ ගැන උන්වහන්සේට යම් වෙහෙසකර බවක් වෙහෙසකර භාවයක් තිබිලා තියෙනවා. අන්න ඒ අතීත භික්ෂූන් ගැන මම අතිශයින් සතුටු වුණා කියලා කියපු කාලයේ ඒ භාග්‍යවතුන් වහන්සේ අතිශයින්ම සතුටු කරපු ඒ ශ්‍රාවකයෝ ඉඳපු කාලේ මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණා වැඩි. හැබැයි එයින් පස්සේ මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණා පහළ වුණා අඩුයි. ඒ ඇයි? සැබවින්ම බුදුරජාණන් වහන්සේට නීති රීති පනවන්න ඕන කරලා තිබුණේ නැහැ. උන්වහන්සේ වදාළ ධර්මය තුල නිවනම අරමුණු කරගෙන පින්නතුනේ හික්මෙන්ද ඒ මුල් කාලීනව වැඩ ඉඳපු ස්වාමින් වහන්සේලා කටයුතු කළා. උන්වහන්සේලාට වමනා කළේ නිවනමයි. ඒ නිසා උන්වහන්සේලා ඒ මාවතේමයි වැඩියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතුටු වුණා ඒ වගේම තමයි රහතන් වහන්සේලා බොහෝ සෙයින් පහළ වුණා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ පින්නතුනේ ඇතැම් තැනක නිවන් දකින්නවා කියන එක අද වෙනකොට සමහරුන්ගේ බොහෝ දෙනෙකුගේ නෙවෙයි ඇතැමෙකුගේ නිවන් දකින්නවා කියන එක තමයි පින්නතුනේ අන්තිම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. නිවන් දකින්නවා කියන එක අන්තිම අරමුණ බවටයි පත් වෙලා තියෙන්නේ. පළවෙනිම කාරණා ටික පින්නත් එතනින් මෙහා පැත්තේ දේවල් වෙලා තියෙනවා. එහෙම වුණාම බුදුරජාණන් වහන්සේ සතුටු වෙන්නේ නැහැ. හැබැයි අපිට සතුටුයි. හැබැයි අපිට සතුටුයි. හොඳට තේරුම් ගන්න ඔබ ඉන්න ප්‍රතිපදාව හරිද වැරදිද කියලා ඔබට බලන්න ඕන නම් ක්‍රමයක් තියෙනවා. මොකද ක්‍රමය? ඔබ මේ වෙනකොට ඉන්න මේ ප්‍රතිපදාව හරිද වැරදිද කියලා බලන්න ඕන නම් ඔබටම ඒකට ක්‍රමයක් තියෙනවා. මොකද ඒ ක්‍රමය? ඔබ බලන්න මේ ප්‍රතිපදාව මට සතුටු වෙන්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේව සතුටු කරන්න පුළුවන්ද කියලා. වඩා නිවැරදිම ප්‍රතිපදාව හැටියට තෝරගන්න ඕනේ. Tamanට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපදාව නෙමෙයි. එහෙනම් මොකද්ද? තථාගතයන් වහන්සේ සතුටු කරන්න පුළුවන් ප්‍රතිපදාව පින්නක්. හැබැයි බොහෝ තැනකදී තෝරාගන්නේ මොකද ලෝකේ? තමන්ට සතුටු වෙන්න පුළුවන් ප්‍රතිපදාව. ශාසනය තුල අපි ශාස්ත්‍රුන් වහන්සේ සතුටු කරන ශ්‍රාවකයෝ බවට පත් වෙන්න ඕනේ. දැන් මේ අපේ සතුට හොයාගෙන යන ගමනේදී අපිට පාරවල් වරදින්න පුළුවන් පින්නත් ඕන තරම්. හැබැයි භාග්‍යතුන් වහන්සේ සතුටු කරන ගමන යනකොට අපිට පාර වරදින්න ක්‍රමයක් පාර වරදින්න ක්‍රමයක් නැහැ.